අපි ඉස්සෙල්ලාම බලමු මේ ගාථාවේ සරල අදහස. මා මාතෘකා වශයෙන් ප්‍රකාශ කළේ ඒ ගාථාවමයි. මොකද්ද මේ ගාථාවෙන් කියවෙන්නේ? ගාමේවා යදිවාරඤ්ඤි ගාමේවා කියලා කියන්නේ යම්කිසි ගමක හෝ අරඤ්ඤේ යම්කිසි ආරණ්‍යයක හෝ නින්නේ නින්නේ කියලා කියන්නේ තද බෑවුම් සහිත නිම්න ප්‍රදේශයක යදිවා තලේ තල කියලා කියන්නේ සමතලා බිමක එතකොට ඔන්න මේ ගාථාවෙන් තැන් කීයක් කියනවද හතරක් කියනවා මොකද්ද ඒ තැන් හතර ගමක හෝ ආරණ්‍යක හෝ කිසියම් බෑවුම් සහිත නිම්නයක හෝ සමතලා බිමක යක්ඛා රහන්තෝ විහරಂತಿ මේ කියන තැන් හතරෙන් යම් තැනක යක්ඛ අරහන්තෝ විහරಂತಿ රහතන් වහන්සේලා වාසය කරනවාද සං භූමින් රාමනීයකං ඒ රහතන් වහන්සේලා වැඩ ඉන්න භූමිය ඊටාම රමණීයයි කියන එක තමයි මේ ගාථාවේ සරල අදහස වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ වගේ ගාථාවක් දේශනා කරන්නට හේතු වුණ සිද්ධිය අපි ඒකට කියනවා නිධාන කතාව කියලා. ඒ නිධාන කතාව මොකක්ද කියලා අපි බලමු. බුදුහාමුදුරුවෝ මේ ගාථාවෙන් ධර්ම දේශනා කරන්නට ඉදිරිපත් වුනේ කදිර වනයේ රේවත මහරහතන් වහන්සේ මුල් කරගෙනයි. ඒ අනුව උන්වහන්සේ සම්බන්ධ මේ කතා ප්‍රවෘතිය කෙටියෙන් හෝ ඔබට කියා දෙීම මගේ වගකීමක් කියලා මා සැලකනවා. පින්නතුනේ කදිරවනේ රේවත කියලා කියන්නේ අපේ සම්මා සම්බුද්ධ ශාසනයේහි පහළ වෙච්ච ආරණ්‍යක භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ හිමි කරගත් භික්ෂූන් වහන්සේ. එතකොට ඔයත් දන්නවා බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල මහරහතන් වහන්සේලා වැඩ හිටියා. ඒ මහරහතන් වහන්සේලා අතරේ සාමාන්‍යයෙන් විවිධ නම් වලින් හඳුන්වනු ලබන මහරහතන් වහන්සේලා හිටියා. ඒ කියන්නේ මෙහෙමයි. සමහර මහරහතන් වහන්සේලාට කියනවා චේතෝ විමුක්ත මහරහතන් වහන්සේලා. තව මහරහතන් වහන්සේලා පිරිසක් හඳුන්වන පඤ්ඤා විමුක්ත මහරහතන් වහන්සේලා කියලා. චේතෝ විමුක්ත මහරහතන් වහන්සේලා කියන්නේ සමත භාවනාව පුරුදු කරලා ඒ තුලින් ධාන අභිඥා උපදවාගෙන අෂ්ට සමාපත්තියව ලබාගෙන ඊට පස්සේ එතනින් නවතින්නේ නැතුව විදර්ශනාවට හැරෙලා විදර්ශනා භාවනා කරලා අනුපිළිවෙලින් සෝවන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ලබාගෙන නිවන් සුව සාක්ෂාත් කරගත් උත්මයන් වහන්සේලාට චේතෝ විමුක්ත මහරහතන් වහන්සේලා කියනවා. එහෙම නැත්නම් සමත පූර්වංගම විපස්සනා යානිකයෝ කියලා කියනවා. පඤ්ඤා විමුක්ත මහරහතන් වහන්සේලා කියලා කියන්නේ ශුෂ්ක විදර්ශක මහරහතන් වහන්සේලා. උන්වහන්සේලා අර චේතෝ විමුක්ත මහරහතන් වහන්සේලා වගේ නෙවෙයි සමත පූර්වංගම විපස්සනා යානික මහරහතන් වහන්සේලා වගේ නෙවෙයි උන්වහන්සේලා ඍජුවම ත්‍රිලක්ෂණය වඩලා විදර්ශනාව දිනු කරලා ධාන අභිඥා වලින් තොරව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නවා. එතකොට ඒ ශුෂ්ක විදර්ශක මහරහතන් වහන්සේලා. එතකොට ඔය ඔය විදිහට රහතන් වහන්සේලා වර්ග වෙන අතරෙම තවත් රහතන් වහන්සේලා පිරිසක් ඉන්නවා. ඒ රහතන් වහන්සේලාට කියනවා සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේලා කියලා. කවුද? සිව්පිලිසිඹියාව කියලා කියන්නේ චතුපටි සම්භිදා විශේෂ ඥාන අවබෝධ හතරකින් යුක්ත මහරහතන් වහන්සේලා. මොනවද මේ විශේෂ ඥාන එහෙම නැත්නම් විශේෂ කුසලතා ඒවාට කියනවා ධම්ම නිරුත්ති පටිභාන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව ඊටාම හොඳට තීරුම් කරලා දෙන්න පුළුවන් අර්ථය ඊටාම හොඳින් දැනගෙන කටයුතු කරනවා ඒ වගේම ධර්මාර්ථ හොඳට විග්‍රහ කරන්න පුළුවන් හැකියාව තියෙනවා මොකද දැන් මේ අර්ථයයි ධර්මයයි දෙකම දැනගන්න ඕන ධර්මය හොඳට විග්‍රහ කරන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඉගැන්වෙන වචන දෙකක් තියෙනවා පින්නතුනේ ඒකත් දැනගෙන තියාගන්න එක හොඳයි ඒ තමයි නීතත්ථ දේශනා නෙය්‍යත්ථ දේශනා කියලා කියන්නේ බුදුහාමුදුරු ධර්මයේ දේශනා කරනකොට මෙන්න මේ කියන දේශනා ශෛලීන් දෙකට ධර්මයේ දේශනා කරනවා නීතත්ථ දේශනා කියන්නේ නිකාර්ථ පමුණුවන ලද අර්ථ ඇති. ඒ කියන්නේ ඒ තේරුම වචනය තුල ඍජුවම ගැබ් වෙලා තියෙනවා. ඒක අහන කියන කෙනෙකුට ඕන කෙනෙකුට ඒක තේරෙන නිකාර්ථය. නෙය්‍යත්ත කියලා කියන්නේ පමුණුවා ගත යුතු අර්ථය කියන එක. අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ අධ්‍යාරයෙන් ගන්නවා කියලා. එහෙම නැත්නම් මේ අන්ඩර්ස්ටුඩ් කියලා කියන්නේ ඒක වක්‍රූපිය. දැන් උදාහරණයකට ගත්තොත් කවුරු හරි කියන්න පුළුවන් මේ බර උසුලාගෙන යනවා කියලා. ඒතකොට බර උසුලගෙන යනවා කියව ගමන් එක සැරේටම කෙනෙකුට හිතෙන්නේ මොකද්ද මේ කරේ තියාගෙන යන බරක් රාත්තල් පඩි වලින් කිරන බරක් එහෙම කියලා. නමුත් මෙතනදී කියන්නේ මේ පංචස්කන්ධ නැමැති බර. එතකොට අන්නේ පංචස්කන්ධය කියන වචනේ අපි ආධ්‍යාරයෙන් ගන්න ඕනනේ. එතකොට බුදුහාමුදුරුවෝ යම් යම් දේශනා කරනකොට ඒ වචනය මෙතන යොදලා තියෙන්නේ කුමක් අර්ථය පිණිසද මොකක්ද මේකේ ගම්‍යාර්ථය ගැඹුරු අදහස මේක කුමක් අර්ථ ගන්නවන්නද මේ පදේ මෙතෙන්ද යොදලා තියෙන්නේ කියන එක තේරුම් ගන්න. දැන් අපි දන්නවනේ ඉංග්‍රීසි භාෂාවේ උනත් එකම වචනය විවිධාර්ථවත් යෙදෙනවා. එතකොට ඒ වචනය යෙදෙන ස්වභාවය අනුව තමයි මේ වචනෙන් කියවෙන්නේ මෙන්න මේකයි කියලා අපි තේරුම් ගන්නවා. ඉතින් අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳවත් අර නෙය්‍යාර්ථෙම දැනගෙන තියෙන්න ඕන. ඉතින් ඒ සඳහා අර්ථය ධර්මය හොඳට වටහාගත්ත හැකියාව තියෙනවා. ඊළඟට නිරුක්ති. නිරුක්ති කියලා කියන්නේ එකම වචනයට දීලා තියෙන විවිධ අර්ථ. නිරුක්තියින් තියෙනවා. අන්න ඒවා හොඳට ඉගෙනගෙන තියා ගැනීම වැදගත් වෙනවා. ඒ වචනයකින් විස්තර කරන විග්‍රහය හරියට දැනගෙන තියාගන්න ඕනේ. ඒ වගේම නිරුක්තිය කියලා කියනවා මේ භාෂා ඥානයට තව විදිහකින් ගත්තාම විවිධ භාෂා පිළිබඳව දැනුමක් එතෙන්දි ගන්නනවා. පටිභාන අවබෝධය මේ සියල්ලම හොඳට අවබෝධ කරලා අවබෝධ කරවන්න පුළුවන් හැකියාව තියෙනවා. සමහරුන්ට අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. නමුත් අවබෝධ කරවන්න හැකියාව නැහැ. දැන් හරියට පසේ බුදුරජාණන් වහන්සේටත් එහෙමනේ. පසේ බුදුහාමුදුරන්ට ආර්ය සත්‍ය සම්පූර්ණ වශයෙන් තනගියම අවබෝධ කරගන්න හැකියාව තියෙන හැබැයි අවබෝධ කරවන්න හැකියාවක් නැහැ. රහතන් වහන්සේලාත් ඉන්නවා ඒ වාගේ ඉතින් මේ සිව්පිලිස් එඹියාපත් මහරහතන් වහන්සේලා මේ කියන කාරණාවලින් හොඳින් යුක්තයි නිසා ධර්මයේ Tamanම අවබෝධ කරලා අනිතයට අවබෝධ කරවන්න හැකියාව තියෙනවා. එතකොට අන්න ඒ රහතන් වහන්සේලාගේ විශේෂතාවය. එතකොට මේ සම්මා සම්බුද්ධ ශාසනයේ හිටපු ලක්ෂ ගානක් වූ මහරහතන් වහන්සේලා අතරේ බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා 89කට සුවිශේෂ තනතුරු ප්‍රදානය කරලා තියෙනවා. ඒ කියන්නේ අග්‍රස්ථාන ලබා දීලා තියෙනවා. එතකොට අපි දන්නවා ඒ අනුව උන්වහන්සේලා හඳුන්වන්නේ 80 මහා ශ්‍රාවකයෝ කියලා. මහා ශ්‍රාවකයෝ 80 දෙනෙක්. ඒතර සම්මා සම්බුද්ධ ශාසනයක මහා ශ්‍රාවකෙක් බවට පත් වෙන්න නිකම්ම බෑ. ඒවා දෙන්නේ හිතවන්තකම් ඥාති මිත්‍රකම් අනුව නෙවෙයි. ඔය ආණ්ඩුවල ඇමතිකම් තනතුරු එහෙම නැත්නම් ආජායතනවල සභාපතිකම් දෙනවා වගේ දෙන එකක් නෙවෙයි. ඒකට සාකල්යෙන්ම සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙන්න ඕන. කොච්චර කාලයක් මහා ශ්‍රාවකෙක් වෙන්න සුදුසුකම් සම්පූර්ණ කරන්න ඕනද? කල්ප ලක්ෂයක්. කල්ප ලක්ෂයක් ඒ සඳහා පෙරම් පුරන්න ඕන. ලේසි වැඩක් නෙවෙයි. එතකොට අග්‍ර ශ්‍රාවක තනතුරු සඳහා ඊළඟට බුදුරජාණන් වහන්සේගේ මව්පිය පදවිය ලබන්න ඒ වගේම පුත්‍ර පද තනතුරු ලබා ගන්න ස්වාමි දියණිය වෙන්න ඔය ආදී සුවිශේෂ කාරණා සඳහා කල්ප ලක්ෂ දෙකක් පෙරුම්දම් පුරන්ට ඕන. එතකොට මහා ශ්‍රාවකෙක් වෙන්න කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්න. ඉතින් අපේ බුදුහාමුදුරු පහළ වෙන්න කල්ප ලක්ෂයකට කලින් ලෝකෙ පහළ වෙලා හිටිය බුදුරජාණන් වහන්සේ තමයි පදුමුත්තර කියන බුදුරජාණන් වහන්සේ. පදුමුත්තර කියන බුදුහාමුදුරුවන්ට සිංහලෙන් කියන නම තමයි පියුමතරා බුදුහාමුදුරුවෝ. පියුමතරා බුදුහාමුදුරුවෝ. ඉතින් මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී හංසවතී කියන නගරයේ ගංගා කියන නදී ප්‍රයාගය තුල ගංගා ගඟ තිබුණා ඒ කාලේ ඒ ගංගා කියන ගඟේ ප්‍රයාග කියලා තොටුපොළක් තිබුණා. ප්‍රයාග තොටුපොළ කියන්නේ ගංගා කිහිපයක් එකතු වෙන තැන. ඉතින් එතන පුණ්‍ය තීර්ථයක් හැටියට තමයි එදා කාලේ Hinduන් පවා විශ්වාස කළේ. අදත් උනත් ගංගා ගඟේ ඒ වගේ ප්‍රයාග තියෙනවා. ගංගා අතු ගංගා විල එකතු වෙන තැන් ඒ වගේ තැන්වල ගියාම දැක ගන්න පුළුවන් මිනිසු පව් හෝදනවා කියනවා නානවා ස්නානය කරන සූර්ය නමස්කාර කරනවා විවිධ පුද පූජාවන් කරනවා ඒ Hindu ජන සමාජය තුල. ඉතින් දැන් මේ ප්‍රයාග දොටුපොළ දැන් ගංගා කීපයක් එකතු වුණාම මෙතන බොහොම පුළුල් තැනක් වවට පත් වෙනවනේ. ඒ තැනින් එගොඩ මෙගොඩ යන්නට නැව් බෝට්ටු ඔරු පාරු ඒවා භාවිතා කළා. ඉතින් අපේ මේ කදිරවණී රේවත මහරහතන් වහන්සේ කල්ප ලක්ෂයකට කලින් මෙන්න මේ කියන හංසවති නගරයේ ගංගා නදී ප්‍රයාග තොටුපළේ නැව් කටයුතු කරමින් හිටියා. කොහොම ඉන්නකොට මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ලක්ෂයක් පිරිවරාගෙන ඒ නැව් තොටුපළට වැඩම කළා. එහෙම වැඩම කරලා එගොඩ වෙන්න බලාගෙන ඉඳෙද්දී මේ මිනිස්සයා කල්පනා කරනවා අනේ මට ලැබුණේ මහා දුර්ලභ භාග්‍යවන්ත අවස්ථාවක් නේ. මේක මොනතරම් දුර්ලභ භාග්‍යද මේ වගේ බුදු කෙනෙක් සියසින් දකින්න ලැබෙන්නේ කියලා බොහොම අලංකාර විදිහට නැව සරසලා අර නැවේ තමන් මුල් වෙලා අර බුදුරජාණන් වහන්සේ අනිත් ස්වාමින් වහන්සේලා නැවත වඩම්මලා එගොඩ කළා. ඉතින් කී පොතාවක් ওই විදිහට එගොඩ කිරීම කරන්න ඇති. එගොඩට ගියාට වැඩම කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ අර ස්වාමින් වහන්සේලා ලක්ෂය අතර හිටපු එක්තරා ස්වාමින් වහන්සේ නමක් හෝරගෙන උන්වහන්සේ කතා කරගෙන ඔන්න මේ භික්ෂුන් වහන්සේ තමයි මගේ ශ්‍රාවකයන් අතරේ ආරණ්‍යවල වාසය කරන භික්ෂුන් අතරේ අග්‍ර තනතුර තනතුරටපත් වෙන්නේ කියලා සිහිපත් කළ ඒ තනතුරේ පිහිටෙව්වා. ඉතින් මෙන්න මේක දැක්කහම අර මිනිස්සයාටත් හිතුණ කල්පනා වුණනේ මටත් ආසයි මේ වගේ තනතුරක් ලබා ගන්න. කවදා හරි දවසක මමත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක ඉස්සරහා මෙන්න මේ කියන විදිහට අග්‍රස්ථානයක් ආරණ්‍යක භික්ෂූන් අතරේ අග්‍රස්ථානෙ හිමි කරගන්නවා කියන එක අදිෂ්ඨාන කරගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ අර මිනිසෙගේ හිතේ ඇතිවෙච්ච ඒ ප්‍රාර්ථනාව දැකලා ඒක මින් කල්ප ලක්ෂයකට පස්සේ පහළ වෙන සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඉෂ්ට වෙන බවට නියත විවරණ දුන්නා. ඉතින් එහෙම විවරණ ලබාගෙන මේ මිනිසයා බොහෝම හොඳට පින් දහම් කරලා ගුණ දහම් පුරලා දෙවියන් මිනිසයන් අතරේ වෙනත් වෙනත් ආත්ම භවවල ඉපදෙමින් පින්දහම් කරමින් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මගධ දේශයේ නාලක කියන බ්‍රාහ්මණ ගමෙහි ඉපදුනා. මේ නාලක කියන බ්‍රාහ්මණ ගමේ හිටිය බොහොම ප්‍රකට බැමිණියක් කාන්තාවක්. එයාගේ නම තමයි සාරි. ඉතින් සාරි කියන බැමිණිය ගොඩාක් ප්‍රසිද්ධ එක්කෙනෙක්. ඒ නිසා එයාගේ පුතා හඳුන්වන්නේ අම්මාගේ නමින්. එතකොට සාරීගේ පුතා සාරිපුත්ත කියන නමින් ප්‍රසිද්ධ වුණා. එතකොට අපි දන්නවා මේ සාරි කියන බැමිණියට හිටියා ඔක්කොම දරුවෝ 7 දෙනෙක් ඉඳලා තියෙනවා. මේ සාරි බැමිණියට ඉඳලා තියෙනවා දරුවෝ 7 දෙනෙක්. පුතාලා හතර දෙනයි දූල තුන් දෙනයි. දූල තුන් දෙනාගේ නම් තමයි චාලා, උපචාලා, සිසු උපචාලා. පුතාල හතර දෙනෙක් ඉඳලා තියෙනවා. උපතිස්ස, උපසේන, ඊට පස්සේ චුන්ද සහ රේවත කියලා. එතකොට මේ කියන දරුවන් අතර ප්‍රකටම දරුවා තමයි කවුද? උපතිස්ස. උපතිස්ස තමයි බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි පැවිදි බවටපත් වෙලා අග්‍ර ශ්‍රාවක තනතුර ලබාගත් සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පැවිද්දෙන් පස්සේ උන්වහන්සේ මොකද කළේ? Tamanගේ අර අනිත් සහෝදරියෝ තුන් දෙනාය සහෝදරය දෙන්නෙකුයි මහාන කළා. ඉතින් මේ පවුල ඉතුරු වුණේ සාරි බැමිණියට ඉතුරු වුණේ අර රේවත කියන බාල පුතා විතරයි. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ රේවත මල්ලිට පොඩි කාලේ ඉඳලම තරුණ කාලේ ඉඳලම මහාන වෙන්න අදහස යොදලා තිබුණේ. ඉතින් එයත් වෙලාව එනකම් බලාගෙන හිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දන්නවා රේවත කොයි වෙලාවක හරි මේ ගිහිගේ අතහැරලා පැවිදි වෙන්න එනවා කියලා. හැබැයි අම්මගෙන් බේරිලා එන එක ලේසි වැඩක් නෙවෙයිනේ. අම්මටත් ඉන්නේ දැන් එකම පුතා. ඉතින් මේ අම්මා මේ පුතාව මහාන කරන්නේ නැතුව කොහොම හරි ආරක්ෂා කරගන්න තමයි බලාගෙන හිටියේ. මොකද වයසට ගියාට පස්සේ තමන්ව රැක බලා ගන්නවා කියන රැක බලා ගන්න ඉන්න එක්කෙනා කියන හැඟීම. ඉතින් අද කාලේ ගොඩාක් අම්මල තාත්තලාගේ පැතුමත් ඕක තමයි. වයසට ගියාට පස්සේ මාව බලා ගන්න කෙනෙක් දුවෙක් ඉන්නවනේ පුතෙක් ඉන්නවනේ කියලා සතුටු වෙන එක. මම මෙහෙම කිව්වාට අමනාප වෙන්නත් එපා. ඉතින් අද කාලේ ගොඩක් වෙලාවට අම්මල තාත්තල ළමයි හදන්නේ මේ අනාගත ආයෝජනයක් වගේ හරියට මේ ඉන්වෙස්ට්මන්ට් එකක්. මොකද මේ ඉන්වෙස්ට්මන්ට් එක තමන් සතු දීපල ධනය සියල්ල වියදම් කරලා දරුවන්ට උගන්වනවා. උගන්වලා ලොකු මහත් කරලා හොඳ ලොකු රස්සාවල් හොයලා දීලා ඔය ඔක්කොම කරලා දීලා දරුවන් වෙනුවෙන් තමයි මේ සියල්ල කරන්නේ කියලා කරන අතරේම යටිහිතේ පුංචි බලාපොරොත්තුවක් තියෙනවා. මොකද්ද බලාපොරොත්තුව? අනේ ඉතින් අපිට නැති බැරි වෙනකොට අපි ලෙඩ දුක් වලට ගොදුරු වෙනකොට එක්තැන් වෙනකොට අපි ගැන බලා ගන්න නැත කියන ඒ හැඟීම කියනවා. ඒක ඉතින් ප්‍රත්‍යඥාන ගති ඒක වරදක් නැහැ. හැබැයි බෝසත් අම්මල තාත්තල වෙන්න නම් ඒ වාගේම ගුණවන්ත අම්මල තාත්තල වෙන්න නම් දරුවන්ට හැබෙවින්ම ආදරය කරන අම්මල තාත්තල වෙන්න නම් දරුවෝ Tamanට කියෙම සැලකුවත් නැතත් ගැටලුවක් නෑ. මම මේ දරුවාට එයා කර්මානුරූපව මේ ලෝකෙට එනකොට උපතට අවශ්‍ය කරන පසුබිම සකස් කරලා දුන්නා. හැබැයි මේ දරුවා මට කලින් අම්මල කී දෙනෙකුට දරුවෝ වෙලා ඉපදිලාද මේ එන්නේ? මෙහෙම ඉපදී ඉපදී මෙරි මෙරි යන ගමන තුල අනේ මේ දරුව කොච්චරනම් දුක් විඳලා ඇද්ද සංසාරයට වැටිලා ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් වලට කොච්චරනම් පත් වෙලා ඇද්ද එහෙම දුක් වලට පත්වීම තුල කොච්චර අසරණ වෙලා ඇද්ද ඉතින් ආයි ආයි මේ දරුවා සසරට වැටිලා ආයි දුක් නේද විඳින්නේ මේ දරුවාට සංසාරයෙන් එතර වෙන්නට පුළුවන් නම් ඉක්මනින්ම කොච්චර හොඳයිද කියලා එහෙම අදහසකින් අර දරුවාගේ සංසාර ගමන කෙටි කරගන්න උදව් කරන විදියට අර අම්මල තාත්තලා අනුග්‍රහය දක්වනෝ නම් කොච්චර දෙයක්ද නේද? ඒ තුල ආත්මාර්ථකාමී හැඟීමකුත් නැහැ. එහෙම නැත්නම් අද කාලේ හද ළමයි හදනකොට අනේ මම රටට ජාතියට රට රකින්න, ජාතිය රකින්න එක දරුවෙක් හදනවා. අපිව බලා ගන්න කියලා තවත් දරුවෝ දෙන්නෙත් තුන් දෙනෙක් හදනවා. සාසනීයට කියලා තව දරුවෙක් හදනවා කියලා එහෙම උදාර චේතනාවකින් පරාර්ථකාමී හැඟීමකින් දරුවෝ හදන්න කොච්චර වටිනවද නේද? ආත්මාර්ථකාමීත්වයේ මුල් කරගෙන මමම මටමයි මාව බලාගනී කියන හැඟීමෙම නැතුව පරාර්ථකාමී සේවයක් විදිහට දරුවාටත් යහපතක් වෙන විදිහට සාසනීයටත් යහපතක් වෙන විදිහට තවත් බොහෝ අම්මල තාත්තලට හිතසුව පිණිස මම දරුවෙක් හදලා ඉදිරිපත් කරනවා කියන හැඟීමෙන් කටයුතු කරන්න පුළුවන් නම් කොච්චරනම් වටිනවද? ඒ නිසා අපි මේ වෙලාවේ මතක් කරනවා ඒ වගේ පැවිදි වෙන්න ඉන්න දරුවෝ ඉන්නවනම් අපිට යොමු කරන්න අපි ඉදිරියේදී දරුවන්ව හොඳට පිළිවෙලට හැඩගස්සලා හොඳ ශාසන හිතකාමී දරුවන් බවට උගත් ගුණවත් සිල්වත් දරුවෝ බවට පත් කරලා ඒ ආයතන වලට යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ සඳහා ඔබේ කාරුණික අනුග්‍රහය අවධානය යොමු කරන්න කියලත් අපි මේ දේශනාව අතරතුරදී පැහැදිලි කරනවා. ඉතින් කෙසේ වෙතත් පින්වත්නි මේ සාරී බැමිණිය දැන් කල්පනා කරනවා. මගේ ළමයි බූල තුන් දෙනා ගියා, පුතාල තුන් දෙනෙකුත් ගියා. දැන් මට ඉන්නේ මේ දරුවෝ විතරයි. මෙයා තනිකඩව හිටියොත් ඉක්මනටම යයි. ඒ නිසා මෙයාට කොහොම හරි ඉක්මනටම විවාහ කරලා දෙන්න ඕන කියලා භද්‍ර යෞවනයේදීම සුන්දර ලලනාවක් තරුණියක් හොයලා කසාදයක් කරලා බන්දල දුන්නා. ඉතින් දැන් විවාහ මංගල්‍ය උත්සවයේ දවසේ මේ බොහෝ දෙනා රැස් වෙලා දැන් මේ තරුණ යුවලට විවාහය සිද්ධ වෙලා උත්සවය ඉවර වෙලා පිට වෙලා යන්න කලින් ආශිර්වාද කරනවා. එහෙම දේවල් කරනවනේ ඒකත් ඉතාම හොඳයි එහෙම ආශිර්වාද කරන එක. දැන් ගොඩාක් වෙලාවට මොකද කරන්නේ? දැන් ගොඩාක් වෙලාවට විවාහ මංගල්‍ය උත්සවවලදී වයසක අම්මල තාත්තලට තැනක් හම්බ වෙන්නෙම නැහැ. මොකද අර බඳින තරුණයාගේ සහ තරුණියගේ යාළුවෝ ටික එකතු වෙලා සම්පූර්ණයෙන්ම අම්මල තාත්තල වැඩිහිටියෝ ඥාති පරම්පරාව ඉස්සරහම අර තරුණයා සහ තරුණියව සම්පූර්ණයෙන්ම අවමානයට ලැජ්ජාවට අපහාසයට පත් කරනවා. ඒක උපහාසයෙන් සිනහව මුසු කරාට අන්තිමේදී මොනවාද කියන්නේ? කල්පනා කරලා බලන්න සීලාචාර ජන සමාජයක් අගේන දේවල් නෙවෙයි කියන්නේ. ආ තරුණ ළමයි එක යාළු වෙලා හිටපු හැටි වෙනත් වෙනත් ආකාරයෙන් කටයුතු කරපු හැටි දුරාචාරකම් කරපු හැටි රවට්ටපු හැටි බොරු කියපු හැටි අඬපු හැටි මේ ඔක්කොමනේ කියන්නේ තමන්ගේ නිර්වත මුළු සභාවක් මැදේම හිනහා වෙමින් එලි කිරීමක් තමයි අද මගුල් ගෙවල් වල ගොඩාක් වෙලාවට කරන්නේ. ඉතින් පැරණි අය එහෙම නෙවෙයි. අර බඳින අයට බඳින දෙන්නට අවවාදයක් අනුශාසනාවක් කරලා හිත හැදෙන්න යමක් කියලා ආශිර්වාද කරනවා. කොච්චර වටිනවද නේ? ඉතින් අද මේ මධ්‍යසාර භාවිතයත් එක්ක කොහොම මත්පැන් දීලා ඉවර වෙලා කරන ආශිර්වාදේ හෘදයංගමද කියලා බලන්න. ලක්ෂ ගාණක් සල්ලි වියදම් කරලා අන්තිමේදී මහා ශාපයක් අරගෙන තමයි අර තරුණ දෙන්න ගෙදර යන්නේ. ඉතින් කෙසේ වෙතත් මේ පැරණි අය හොඳ හිතින් ආශිර්වාද කිරීම සම්ප්‍රදායක් තියෙනවා. ඉතින් මේ දෙන්නට මේ තරුණ රේවත කුමාරයටත් අකින්නතගත් තරුණියටත් ආශිර්වාද කරනකොට අර තරුණිය පිටැත්තෙන් කියනවා මේ මංගල්‍ය උත්සවයට පැමිණිලා ඉන්න වැඩිහිටියෙක් කියනවා ඔයාලා දෙන්න බොහොම සතුටින් සමාදානෙන් ජීවත් වෙන්න ඕන කොච්චර දීර්ඝාෂ විඳින්න ඕනද කිව්වොත් මේ ආච්චි අම්මා වගේ මේ සීය වගේ දීර්ඝාෂ වින්දනය කරන්න ඕන කියලා කිව්වා. ඉතින් ඔතන හිටියා ආච්චි අම්ම කෙනෙක් අවුරුදු 100 ගාණක් වයස. එතකොට 100ක 100ක්වත් එයිද වැඩිය වයසයි. ඔක්කොම කුඩු වෙලා, ඇස් ගිලීලා, දත් හැලීලා, හැම රැලි වැටිලා බොහෝම ජරා ජීර්ණ වෙලා හිටියේ. ඉතින් මේ මේ ආච්චි 100යි වගේම ඔබට දීර්ඝායුෂ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනකොට මේ තරුණ රේවත කුමාරය බැලුවක් කො මේ ආච්චි 100යි කියලා. බලනකොට අර වයසක හොඳටම වයසට ගිහිපු ආච්චිසියයි දැක්කා. දැක්ක ගමන්ම කල්පනා කළා දැන් මේ මිනිස්සුන්ගේ ප්‍රාර්ථනාවට අනුව උච්චර කාලය ජීවත් වෙන්න උනොත් මොකද වෙන්නේ? මේ ආච්චිටයි සීයටයි උරුම වෙච්ච ධර්මතාවයට මාත් ගොදුරු වෙනවනේ. මේ මේ දැන් ලක්ෂණට හිටියට මේ තරුණ යුවතියක් ඔය තත්වයෙන්ම ගොදුරු වෙලා විනාශ වෙලා යනවනේ මොන කරදරයකටද මම මේ වැටෙන්න හදන්නේ කියලා ඔන්න කලතුම කල්පනා කළ ලොකු කලකිරීමක් ඇති වුණා. කලකිරීමක් ඇතිලා අයියෝ මේවා දැන දැන මේ බර කර ගහන්න ඕන නෑ. මේක දාලා යන්න ඕන කියන සිත හිතේ ඇති වුණා. ඉතින් දැන් විවාහ උත්සවය ඉවර වුණාට පස්සේ දැන් මේ දෙන්න ප්‍රීති වෙන්න සතුටු වෙන්න ගෙයින් නික්මිලා දැන් වාහනයක කරත්තයක අශ්ව කරත්තයක වගේ නැගලා යනවා. යන අතරේ කැලෑවක් මැද්දෙන් තමයි මේ පාර තිබුණේ. ඉතින් කැලෑව මැද්දෙන් යනකොට මේ රේවත කුමාරයා දැන් යන්නමයි හිත මේ කුමාරියව දාලා. ඒ නිසා එක සැරේට ය아가න්න බැරි නිසා කියනවර වාහනේ ඉන්න අයට මට පොඩ්ඩක් බඩේ අමාරුව වගේ මේ මගුල් ගෙදරදී කාපුවා. සමහර ඉතින් අද ආයේ මගුල් ගෙවල්වල කණේ වයින් බඩේ අමාරුව ඇදිලා බේරුණොත් ලොකු දෙයක් නේ. ඉතින් කෙසේ වෙතත් දැන් බඩේ අමාරුව වගේ ඉක්මනට යන්න ඕන කැලෑවට යන්න ඕන කියලා කිව්වා. ඉතින් කැලෑවට ගිහිල්ලා ටික වෙලාවක් හිටියා මේ කරත්ති යන හැඩක් පේන්න කරත් මෙයා එනකම් බලාගෙන ඉන්න බව දැක්කා ආපහු ඇවිල්ලා නැත්තා. ඒ තවත් ටික දුරක් ගිහිල්ලා ආපහු යන්න සිත් පහල වුණා ආයි නවත්තලකෝ බඩේ අමාරුය කියලා ආයි ගිහිල්ලා එනකම් මේ කට්ටිය ඉන්න බව දැනගතින් ආය ආවා. තුන්වෙනි සැරේ යනකොට කිව්වා මට ටිකක් ටික වෙලාවක් ඉන්න වෙනවා. නිසා මං එනකම් බලාගෙන ඉන්න එපා. ඔයාලා යන්න මං හෙමීට එන්නම් මේ කියලා කැලේට ගියා. කැලේට ගිහලා කැලේ මැද්දෙන් දුවගෙන දුවගෙන ගියා. එහෙම දුවගෙන දුවගෙන යනකොට මේ තරුණ කුමාරය දැන් මංගල ඇඳුම් නැඳලා බොහොම සර්වාභරණින් සැරසිලාන යන්නේ දුටුවා මේ කැලෑව මැද්දේ ලස්සන ආරාමයක් තියෙනවා ඉතින් ඒ ආරාමයේ ගිහිල්ලා හාමුදුරුවෝ හම්බ වෙලා වැඳලා කිව්වා අනේ ස්වාමින් වහන්සේ මාව පැවිදි කරගන්න කියලා. මේක ශරීරෙම ਸਰවාභරණයෙන් සැරසිච්ච තරුණ ළමෙක් ඇවිල්ලා පැවිදි කරගන්න කිව්වොත් එහෙම පැවිදි කරගන්න බෑනේ. පිළිවෙලා තියෙනවනේ. ඉතින් මේ හාමුදුරුවෝ එහෙම පැවිදි කරන්න බෑ. ඔයා කවුද කියලා මොන කොහෙන් ආපු කෙනෙක්ද කියලා අපි දන්නේ නැහැ. කියලා කිව්වා. පැවිදි කරන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරාම මේ තරුණයා කෑ ගහලා අඬන්න ගත්තා. අනේ මාව මරන්න එපා මරන්න එපා කියලා. ඊට පස්සේ ආමුදුරු කල්පනා කරලා කියනවා මොකද්ද මේ කතාවේ තියෙනවා අපි ඔයා මරන්න හැදුවේ නෑනේ අපි ඔයාගේ ඇඳුම් තියනවා බොහොම වටිනා ආභරණ පැළඳගෙන ඉන්න බව ඇත්තයි අපිට ඕවා අවශ්‍ය නැහැ අපිත් ඕවා වගේව දාලා ඇවිල්ලා තියෙනවා අපි මේ මං පහරන හොරු නෙවෙයි අයි අපිට ඒ විදිහේ චෝදනාවක් කරමින් කෑ ගහන්නේ කියලා. ඒතරගේ අනේ සමාව වෙන ස්වාමින් වහන්සේ මං ඒ අදහසින් නෙවෙයි කිව්වේ මම මේ පැවිදි සැපේ බලාපොරොත්තුෙන් කාලයක් තිස්සේ හිටියේ. ඉතින් මේ පැවිදි සැපේ මට අහිමි වුණොත් ඒක මාව නිකන් මරලා දැම්මා වගේ වැඩක්. ඒකයි මම මාව මරන්න එපා මාව මරන්න එපා කියලා මාව පැවිදි කරගන්න කියලා. ඊට පස්සේ මේ හාමුදුරුවෝ පැවිදි කරගන්න පුළුවන් නමුත් කවුද කොහෙන් ආවද කියලා අපි දන්නේ ඊට පස්සේ කියනවා එහෙමනම් ඉතින් දැනගන්න ඕන නම් මම කියන්නම් මම වෙන කවුරුත් නෙවෙයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බාලම මල්ලි කියලා කිව්වා. අන්න එහෙම කියපු ගමන්ම මේ ස්වාමින් වහන්සේලට මතක් වුණා කතාව. මොකද කතාව සරියුත් හාමුදුරුව මුණ ගැහිච්ච වෙලාවක මේ හාමුදුරුව කියලා තිබුණා. සරියුත් හාමුදුරුව මේ ස්වාමීන් වහන්සේලාට කියලා තිබුණා අපේ පවුලෙම ඉන්නේ මිත්‍යා දෘෂ්ටිකයෝ. නෑ අය ඔක්කොම ටික මිත්‍යා දෘෂ්ටිකයෝ. ඒ අතරේ මං සහෝදර සහෝදරයන් ටිකක් පැවිදි කරලා දැන් සම්මාදිටියට අරගෙන තියෙනවා. එකම මල්ලේ ඉන්නේ. එයාටත් දැන් සත්‍ය අවබෝධ වීගෙන එන්නේ. මල්ලේ කොයි වෙලාවක හරි කොහෙද හරි පැවිදි වෙයි. නිසා මේ මගේ නම කියලා ආවොත් පැවිදින්න ඕන කිව්වොත් මහාන කරන්න කියලා. ඉතින් දැන් ඒක මතක් වෙලා සරියුත් හාමුදුරන්ටත් පණිවිඩයක් යවලා මේ ස්වාමින් වහන්සේලා අර තරුණ කුමාරයව අර කැලෑවි පැවිදි බවට පත් කළා. මහාන කළා. ඊට පස්සේ පින්වත්නි ටික දවසකට පස්සේ සරියුත් මහරහතන් වහන්සේට උවමනාව තිබුණා මල්ලිව බලන්න යන්න. ඉතින් බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා යන්න අවසර ඉල්ලුවාම බුදුහාඳුරු කිව්වේ නෑ දැම්ම යන්න ඕනේ. අපි ඉතින් ටිකක් පහුවෙලා යන් කියලා. මොකද බුදුහාඳුරු දන්නවා ඒ වෙනකොට මේ රේවත හාමුදුරුවෝ තාම මාර්ගඵල ලබාගෙන නැති බව. ඉතින් රේවත හාමුදුරුවෝ මොකද කළේ? අර ආරාමයේ පැවිද්ද ලබාගෙන ඊට පස්සේ කර්මස්ථාන අරගෙන ඒ කිට්ටුව තිබුණා. පතොක් වලින් හැදිච්ච මහා ඝන වනාන්තරය. කාටවත් ලේසියෙන් ඒ කැලේ ඇතුළට යන්න බෑ. ඉතින් කිහිරි කටු තියෙන බොහෝම දුෂ්කරම කැලෑවක් ඒක. ඉතින් මෙන්න මේ කැලෑවේ මැද්දට මේ හාමුදුරු යොදුන් ගණනාවක් ඇවිදගෙන ගිහිල්ලා එහි කුටියක් හදාගෙන එහි වාසය කරමින් භාවනා කරන්න ගත්තා. ඒ නිසා තමයි උන්වහන්සේට නම වැටුනේ කදිර වනයේ රේවති. කදිර වනය කියන්නේ කිහිරි වනයේ රේවති. මේ පතොක් කැලෑවේ පන්සල හදාගෙන හිටපු රේවත හාමුදුරුවෝ. ඉතින් මේ කිහිරි වනයේ ඉන්නකොට මේ හාමුදුරුවන්ට හොඳට දාන එහෙම හම්බුනේ නැහැ. දානි හම්බුනේ නැති වුනහම ආහාර අපත්‍ය තියෙන දේවල් වළඳන්න ගිහිල්ලා යම් යම් ආහාර අපත්‍ය වෙලා ලෙඩ රෝගවලට ගොදුරු වෙලා මානසික ඒකාග්‍රතාවය ගොඩනගා ගන්න බැරි වුණා. ඔන්න ඒක මේ භාවනා කරන අය විසින් හොඳට දැනගත යුතු එකක්. සමහරු මේ භාවනා කරන්න ගියාම දුෂ්කර ක්‍රියා කරන්න යන භාවනාව යන දුෂ්කර ක්‍රියාවක් කියලා හිතලා ඉවර වෙලා හරියට දානේ වළඳන්නේ නැතුව, සිවුරු පුරවන්නේ නැතුව, පහසුකමකුත් නැතුව බොහෝම කටෝර අධ්‍යක්ෂින් විඳින්න බලාගෙන යන අය සිටිනවා. නමුත් භාවනාවේදී එහෙම බෑ. මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි මේ භාවනා මාර්ගය දියුණු කිරීම වැදගත් වෙන්නේ. ඉතින් භාවනා කරනකොට අප විසින් ඇති කරගත යුතු වටපිටාවක් තියෙනවා. භාවනාවට හිතකර පරිසරයක් හදාගන්න ඕන. අන්නේ හිතකර පරිසරය හදා ගැනීමට අපි කියන සප්පාය ධර්ම වලින් යුක්ත වෙනවා කියලා. සප්පාය ධර්ම තියෙනවා පින්වත්නි පහ. පංචවිධ සප්පාය. මොනවද මේ සප්පාය පහ? ඒවට කියනවා ආහාර සප්පාය, උතු සප්පාය, සේනාසන සප්පාය, පුද්ගල සප්පාය ධම්ම කතා සප්පාය කියලා. ආහාර සප්පාය කියලා කියන්නේ භාවනා කරන කාල සීමාවේදී භාවනාවේදී වෙන අතුරු ආබාධ ඇති වෙන්නේ නැති වෙන විදිහට ශාරීරික ජවය බලය රැකෙන විදිහට සුදුසු ආහාර ලැබෙන්න ඕනේ. දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් හාමුදුරු කෙනෙක් දානේ මොන හරි වන්දන වළඳපු වෙලාවෙ ඉඳලා බඩේ ලියන්න ගන්නවා. Loose motion. ඉතින් මොකද කරන්නේ? හාමුදුරු භාවනා කරනකොට වැඩිය টয়ලට් එකේ ඉන්න වෙන්නේ. ඊළඟට බඩේ අමාරු හැදිලා වේදනාව ඇති වෙනවා. ඉතින් ශාරීරික වේදනාවල් ලැබෙනකොට දුක් වේදනාවේ හැමුවේ පටිඝානුසය ඇති වෙනවා. කේන්ති යනවා ඇති වෙනවා. එතකොට දැන් අපි දන්නවා විවිධ ශරීර අපහසුතා ඇති වෙන අය කොට කේන්ති යන වැඩිනේ. දැන් සාමාන්‍යයෙන් කියන්නේ ওই අර්ථස් එහෙම හැදුනහම කේන්ද්‍රයන වැඩි වෙනවා කියලා. අන්න ඒ වගේ එක එක ලෙඩ හැදුනහම ආහාර අනුභවය, අපත්‍ය ආහාර අනුභව කරලා එතකොට කෙලෙස් ඇවිස්සෙනවත් වැඩි වෙනවා. එහෙනම් ආහාර සුදුසු ආහාර ප්‍රමාණවත්ව අනුභව කිරීම වැළඳීම භාවනාවක් හොඳින් පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන හිතකර ධර්මතාවයක්. ඒකට කියන්නේ ආහාර සප්පාය කියලා. ඒ නිසා මර්ග දියාගන්න නොකානු බී දුෂ්කර ක්‍රියා කරගෙන 아무තුවෙන් බුදුහාඳුරෝ පැහැදිලි කරපු නැති විදිහේ වෘත සමාදන් වලට යන්න එපා බෞද්ධ ක්‍රමේ හරියට දැනගෙන ඔබ භාවනාවට බැස ගැනීම වැදගත්. ඊළඟ උතුසප්පාය දෙවෙනි සප්පාය ක්‍රමය. උතුසප්පාය කියන්නේ සුදුසු දේශගුණික තත්වයක් ඇති ප්‍රදේශ තෝරගන්නවා. දැන් සමහරව ඉන්නෝනේ භාවනා කරන අයන පීන සමාරෝ තියන අය. ඉතින් පීන සමහරව තියන අය සීතල පරිසරයකට ගිහිල්ලා භාවනා කරන්න ගත්තොත් සෙම් රෝග වැඩි වෙන්න ගන්නවා. පීනසේ වැඩි වෙන්න ගන්න පුළුවන්. ඒතොර ඒ ලෙඩ වැඩි වෙනවා. සමහර වෙලාවට උෂ්ණ ආධික පැත්තකට ගිහිල්ලා බොහොම සිසිලට හුරු ශරීර ස්වභාවයක් තියෙන කෙනෙක් උෂ්ණ ආධික පැත්තකට ගියොත් ඒක දරා ගන්න බැරි වෙනවා. ඒ නිසා Tamanට ගැළපෙන ඍතු දේශගුණයක් තියෙන ප්‍රදේශයක භාවනාවට සුදුසු ආවාසයක හොයාගෙන ආවාසයක් කර ගැනීම වැදගත් වෙනවා. සේනාසන සප්පාය කියලා තවත් එකක් තියෙනවා. ඒ තමයි සේනාසන. හුදකලා වූ නිහඬ පරිසරයක් තෝරගන්න. සේනාසනී කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ මේකෙන් අදහස් කරන්නේ නැහැ මේ හැමෝම භාවනා කරන අය කැලේම යන්න ඕනේ කියලා. සේනාසනී සමාදව තමන් ගමි පන්සලේ කාමරේ වෙන්න පුළුවන්. හැබැයි අර ශබ්ද ශූන්‍ය ජන ශූන්‍ය භාවයේ ඒ තුල රැඳෙන්න තියෙන්න ඕන. විවේක පරිසරය තියෙනවා නිහඬ පරිසරයක් තියෙනවා. දැන් සමහර තැන් තියෙනවා භාවනා කරන්න ගන්න බෑ. උදාහරණයකට ගත්තොත් පාර අයිනකම තියෙන පන්සලක් කියලා හිතන්න. ඒ පාර අයිනීම පන්සලේ පාරේ වාහන යනකොට හෝන් ගහනකොට වෙනත් වෙනත් ශබ්ද නැගෙනකොට ඒ වගේම නව කර්මාන්ත සිද්ධ වෙන තැනක නම් අලුතින් ගොඩනැගිලි හැදෙන තැනක් නම් ඒ වගේ තැන්වල භාවනාවට සුදුසු සේනාසනයක් නෙවෙයි ඒ කාල සීමාව. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟ පුද්ගල සප්පාය. පුද්ගල සප්පාය කියලා කියන්නේ සුදුසු පිරිස, ගුරුවරු, යෝගීන් හමු වෙන්නත් ඕන. දැන් භාවනා කරනකොට අත්‍යවශ්‍යම තියෙන එක තමයි සුදුසු ගුරුවරයෙක් හොයාගන්න ඕනේ. ඉතාම හොඳ දෙයක් තමයි තමන්ග තේරුම් ගන්න පුළුවන්, විශ්වාසය රඳව ගන්න පුළුවන් වැදගත් ගුරුවරයෙක් හොයාගන්න ඕනේ. හිතුමතේට භාවනා කරන්න යන්න එපා. එතකොට අන්න ඒ වාගේ සුදුසු ගුරුවරයෙක් වෙන්නත් ඕනේ. ඒ වගේ භාවනාවට ප්‍රිය අය ඇසුරු කරන්නත් ඕනේ. සමහර භාවනාව ප්‍රතික්ෂේප කරලා වැඩක් නැහැ කියලා ඒකට දොස් කියන අයත් ඉන්නෝනේ. එහෙම නැතුව භාවනාවට ප්‍රිය භාවනාව ප්‍රගුණ කරන, ඒ ගැන සාකච්ඡා කරන, ඒ අයගේ ඇසුර තියෙනකොට අර භාවනා කරන්න තියෙන උනන්දුවත් වැඩි වෙනවා. ඊළඟ ධම්ම කතා සප්පාය. සුදුසු ධර්ම සාකච්ඡා කරන්න ඕන ධර්මය අහන්න ඕන එතකොට ඒව කරන්නේ මොකද? දැන් භාවනා කරගෙන යනකොට අපි හිතමු හිතේ යම්කිසි තීන මිද්‍යාවක් ඇති වෙනවා. ඒ තීන මිද්‍ය ඇති වුණාම සාකච්ඡාවකට දැඹුරු වෙලා. දැන් අපි දාන සමහර භාවනා මධ්‍යස්ථානවල ඒ ඔය සාමූහික කර්මස්ථාන ලබා දෙන වෙලාවට දවල් දානින් පස්සේ එකේ ඉඳලා දෙකමාර තුන විතර වෙනකම් මොකද කරන්නේ? ධර්ම සාකච්ඡාවක්. දැන් අපි උනත් පොයි දවසේ සිල් වැඩසටහනදී අපේ පන්සලේ මොකද කරන්නේ? දවල් දානින් පස්සේ පිරිත් දේශනා කරන පිරිසත් එක්ක එකතු වෙලා ඊට පස්සේ ධර්ම සාකච්ඡා කරනවා. එතකොට අර තීන මිද්දේ කම්මැලිකම එහෙම නැති වෙලා යනවා. ඉතින් අන්න ඒව හිතතර පරිසරය. ඒව අපි හදා ගන්න ඕනේ. එහෙම හදාගෙන හොඳට භාවනාවට දැස ගන්න ඕනේ. ඉතින් මේ ස්වාමින් වහන්සේ අර රේවත හඳුරන හොඳට දාහනේ හම්බුන්නේ නැති වුණා හිත කලබල වුණා. අතන භාවනා කරන්න බැරි වුණා. ඒ නිසා ආයෙත් මහාන වෙච්ච තැනට ඇවිල්ලා හොඳට දාහනේ වළඳලා එතන භාවනා කරලා රහත් වුණා. රහත් වෙලා ආපහු අර තමන් ප්‍රිය කරන අර කැලෑවට ගියා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුහාමුදුරු ළඟට තුන්වෙනි වතාවට ගිහිල්ලා මල්ලි හාමුදුරුව බලන්න යන්න ඕන කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ හා හොඳයි යන්න මමත් මේ ගමනට එනවා කියලා. ඉතින් දැන් බුදුහාමුදුරෝ ඒ අතරේ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහන ආනන්ද මේ කදිර වනයේට කිහිරි වනයේට යන්න තියෙන පාර මොකද්ද? ආනන්ද හාමුදුරුවෝ හොයලා බලලා කියනවා ස්වාමීනි පාරවල් දෙකක් තියෙනවා. එක පාරක් යොදුන් 60ක් දුරයි, එක පාරක් යොදුන් 30ක් දුරයි. යොදුන් 30 දුර පාර බොහොම කරදර සහිත අමනුෂ්‍ය උපද්‍රවක් තියෙනවා. කන්න බොන්නත් හරියට හම්බ වෙන්නේ නැහැ. හැබැයි 60ක් දුර පාරේ පහසුකම් වැඩි කියලා ඒතර මේ වෙලාවේ ඕනකම තිබුණා බලන්න බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් කෙරේ කරුණාවෙන් ඒ ඇත්තන්ට හිත සුව පිණිස කටයුතු කරන ඒ ඇත්තන්ට යමක් කීර්තියක් ප්‍රශංසාවක් ලබා දෙන්න සුදුසු අවස්ථාවේ විශ්මතු කළ ගන්න හැටි. බුදුහාමුදුර අහනවා මේ පිරිස කවුද දැන් මේ යන්නේ ඉන්නේ පිරිස ඉතින් කියනවා අපි මේ බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒතර බුදුහාමුදුර අහන මේ පිරිසත් සීවලිත් ඉන්නවා. ඒතර කියන්නේ එහෙමයි සීවලි හාමුදුරුත් ඉන්නවා. එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. සීවලේ ඉන්න තැනක දානේ වරදින්න හේතුවක් නැහැ කියලා. කියලා අර කෙටි පාරෙන් දුෂ්කරතා තියෙන දාන අඩු පාරෙන් යනවා. එහෙම වැඩගෙනම කරනකොට සීවලි හාමුදුරුවෝ මේ පිරිස අතර ඉන්න බව දැනගත්ත දෙවියන් මොකද කළේ අතරමඟ පාරවල් හොඳට සකස් කරලා තැන් තැන් වල විවේක සෙනසුන් පනවලා දන්සල් පවත්ලා දෙවියන් විසින් නිර්මාණය කරලා බොහොම පහසුවෙන් ඒ තැනට වැඩම කරන්න අවකාශ සැලසුවා. ඉතින් ඔය අතරේ පින්වත්නි රේවක හාමුදුරන්ට ආරංචි වෙලා බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා කියලා උන්වහන්සේ එර්දි බලයෙන් බොහොම ලස්සනට තමන්ගේ ඒ කිහිරි වනයේ එක එක කුටි සේනාසන මැව්වා. ඉතින් බුදුහාමුදුරු ගිහිල්ලා හාමුදුරුවරුත් එක්ක ඒක විවේකයෙන් වැඩ හිටියා. ඉතින් විවේකයෙන් වැඩ ඉඳලා ඉන්න අතරේ ඒකේ හාමුදුරු කතා කරන්න ගත්ත මේ හාමුදුරු මේ දුෂ්කර කැලේකට වෙලා ඉඳගෙන බලන්න මේක ඒකේ ඒවා පන්සල් හදාගෙන ඉඳලා නේ තියෙන්නේ පණ භාවනාවක් කළා නෑනේ ওই විදිහට චෝදනා කරන්න ගත්තා. ඉතින් බුදුහාමරන්ට ඕක දැනුණා. උන්වහන්සේ මොකද කරේ? ආපහු පන්සලට වරිණ දවසේ හිතින් අදිෂ්ඨානයක් කළා. එහෙම චෝදනා කරපු හාමුදුරුවන්ගේ අර හැරමිටි පාත්‍රයේම එනකොට අමතක වෙන්න කියලා. ඉතින් ඒ වගේම එනකොට මේ හාමුදුරුවන්ට අමතක වුණා. අර ස්වාමින් වහන්සේලා මගක් දුරක් වැඩියට පස්සේ තමයි මතක් වුණේ මේ අමතක වෙලා ආපුවා. ඉතින් ඒ ස්වාමින් වහන්සේලා වැඩි ගමන් අරස රේවත මහරහතන් වහන්සේ පුරදී යද්දි බලයෙන් මවල තිබිච්ච ඒ අය අදිෂ්ඨානෙහි අතහැරිය. අතහැරපු ගමන් ඒව එකන මුකුත් නැහැ. අර හාමුදුරුවරු පන්සල හොයාගෙන යනකොට පටු කටු ඇනගෙන පෙරාගෙන බොහොම අමාරුවෙන් ගිහිල්ලා බලනකොට කැලේ තැන් තැන්වල ගස්වල අර පාතර හැරමිටි එල්ලිලා තියෙනවා. මේ පන්සල මේ හාමුදුරන්ගේ එල්දි බලයෙන් නවන තනක් කියලා තේරුම් අරගෙන හිත පහදවගෙන උන්වහන්සේලා එනවා. ඔයිට කලින් මේ හාමුදුරුවෝ එන්න කලින් අර එතන බුදුහාමුදුරුත් එක්ක පිරිසක් ජේතවනාරාමයට වැඩම කළා. විශාකා මහෝපාසිකාව මුණ ගැහිච්ච වෙලාවක ඒ අයගෙන් ගමන විස්තර ඇහුවාම කියනවා මේ දේවත හාමුදුරුවෝ බොහොම සැපට පහසුවට හොඳ ලස්සන පන්සලක් හදාගෙන ඉන්නවා කියලා. දෙවෙනි හාමුදුරුවෝ වැඩියට පස්සේ අහනවා ඔබ වහන්සේලා කොහොමද මේ පන්සල දැක්කේ? අපෝ හිතන්නවත් අමාරුයි දුෂ්කර තැනක් එතන කියලා අර Taman දක් අත්විඳපු කටුක අත්දැකීම් කියන්න ගත්තා. ඒතකොට දැන් මේ එකම තැන ගැන දෙවිදියකට කියන නිසා විශාකාම උපාසිකාව ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි මොකද්ද මේ කතාව කියලා. අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ සියලු තොරතුරු විශාකාවට මතක් කරලා කියනවා ගාමීවා යදිවාරඤ්ඤේ නින්නේවා යදිවා ඵලේ යප්පාරාන්තෝ විහරಂತಿ සම්භූමින් රාමණේයකං යම් තැනක කෙලිස් දිනු මහරහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවද යම් ගමක වුණත් ආරණ්‍යක වුණත් ඒ වගේම බෑවුම් ප්‍රදේශයක වුණත් තනිතලා ප්‍රදේශයක වුණත් ඒ තැන ඊටාම රමණීය ප්‍රදේශයක් බවට පත් වෙනවා කියලා මේ කතාව මතක් කරලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර ආරණ්‍යක භික්ෂූන් අතර අග්‍රස්ථානී හිමිවන්නේ කදිරවණේ රේවත ස්වාමින් වහන්සේට කියලා බුදුරජාණන් වහන්සේ අවධානය කළා. ඉතින් බලන්න පින්වත්නි මොනතරම් ශ්‍රේෂ්ඨ චරිතයක් තුරුණු වියේදීම ජීවිත යථාභූතය අතිකරගෙන රේවත මහරහතන් වහන්සේ සියල්ල අතහැරලා දාන මොන සැනසෙල්ලකින් නම් ජීවත් වෙන්නේ නැත්ද? ඉතින් උන්වහන්සේගේ මේ චරිත කතාව කියවද්දී මගේ හිතට නැගුණ කවි සිතවිල්ල මම එක ගීතමය භාෂාවකින් ලිව්වා. මේ දවස්වල මේ පහුගිය කොරෝනා සමයත් එක්ක මං ගීත රචනයේ පොඩ්ඩක් නැඹුරු වුණා. ඒ නිසා මට හිතුණා මේ කතාව අපේ ජනතාව වෙතට දෙන්න ඕන කියලා. ඒ නිසා මම ලිව්වා "කිහිරි වනයම මිහිරි සුවයකි දතත සියුම් ඇලි වෙහෙස කැන්දන කෙලස් හොල්වල ඇනි පැටලෙන සිතක පීඩා නොමැත මාහට රුවැති ලඳුනි සමාවුව මැන අතර මඟ ඔබ දමා ගිය මුදු සසර ගමනේ මං මුලා වූ ඔබට සැනහෙන මඟ කියමි මම ඝෝර සසරේ විඳ දුක් හඳ වදනකින් පවසන්නේ කෙලෙසද සාරණූ කුණු කයෙහි බැඳුමම දුකට මුල්වන හේතුවයි කියලා. ඉතින් අපි මේ දීර්ඝ සංසාර ගමනක මෙලෙසින් ඉපදී ඉපදී මෙරි මෙරි යන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. මේ රූපය මුල් කරගත්ත වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය උපාදානය කරගත්ත නිසා. මමය මගේය මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හදින්ම අල්ලගත්ත නිසා මේ පංචස්කන්ධයෙහි හදින්ම බැඳුන නිසා ඉතින් මේ කියන පංචස්කන්ධයෙහි හදින්ම බැඳිලා අපිට ඒක සදාතනිකව තියාගන්නත් බෑ සදාතනිකව තියාගන්න බැරි දෙයක් මමත්වෙන් අල්ලා ගැනීම තුළ අපිට උරුම වෙලා තියෙන අන්තිමේදී සැපක් නෙවෙයි. මේ දීද සංසාරේ වැඩිම අපිට විඳින්න වෙලා තියෙන දුකක්මයි. ඒතර මේ විඳින්න වෙච්ච දුකට වග කියන්න ඕන වෙන කවුරුත් නෙවෙයිනේ. ඒ වගේ දුක් ඇති කරන ගොඩවල් පහක් උපාදානය කරගත් අපි. මේක උපාදානය කරගත්තේ අපි නම් ඒ උපාදානය නිසා නම් දුක ඇති වෙන්නේ. ඒ දුකට වග කියන්න ඕනත් අපි. ඉතින් ඒ නිසා අපිට පුළුවන්කම තියෙනවා නම් මෙන්න මේ පංචස්කන්ධය පෝෂණය කරන්නට පෙළඹෙන්නේ නැති වෙන විදිහට අපේ ජීවිතය හැඩගස්ව ගන්න අන්න එතකොට අපේ සංසාර ගමන කෙටි කරගන්න පුළුවන්. එතකොට අපි පින්නතුනි අවිද්‍යාවෙන් වැහිලා පංචස්කන්ධය මමය මගේ මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතලා මෙය කාම භවවලයි රූප භවවලයි අරූප භවවලයි යලි යලි පහල කරවා ගැනීමේ සිතින් සිතින් කයින් වචනෙන් කර්ම රැස් කළොත් මොකද වෙන්නේ රැස් කරපු කර්මානුරූපව අපි නැවත ඉපදීපදී දුක් වෙමින් මේ සසර ගමන් කරන සසර පුරවනවා ඉතින් ආර්ය උත්තමයෝ මොකද කරන්නේ මේ தત્ත්වය හොඳින් තේරුම් අරගෙන සංස්කාර ගොඩ නැගෙන්නේ නැති වෙන විදිහට හිත පවත්වා ගන්න වෑයම් කරනවා ලෝභ ද්වේෂ මෝහ කියන මේ අකුසල මූලයන්ගෙන් තොරව පුළුවන් තරම් හොඳ දේවල් කරනවා. හොඳ දේවල් සිද්ධ කරන හැම මොහොතකම සිහිය පිහිටුවා ගන්නවා. ඒ තුල ලෝභය ක්‍රියාත්මක වෙන්නට නොදෙන්න. ද්වේෂය මෝහය ක්‍රියාත්මක වෙන්නට නොදෙන්න සිහිය පිහිටුව ගන්නවා. එතකොට මේ යෝනිසෝ මනසිකාරයෙන් යුතුව එහෙම කටයුතු කරන කෙනාට පහ කර්ම රැස් වෙන්නේ නැහැ. එතකොට ඒ සිත තුළ ගොඩ නැගින්නේ ක්‍රියාසිතක් පමණ රහතන් වහන්සේලා විසින්. ඒතොර රහත් වෙන්න නම් රහතන් වහන්සේලා ඇති කර ගන්න ඕන සිත් අපි ආයාසයෙන් ඇති කර ගැනීම වැදගත් වෙනවා. එහෙම ඇත රහතන් වහන්සේලාට ඔබින සිත් අප තුළ පහළ කරගන්න අපි වෑයම් කරන තරමට ඒ උත්තරීතර තත්වයටපත් වෙන අපට හැකියාව තියෙනවා. ඉතින් එලෙසින් කටයුතු කළොත් අප වාසය කරන තැනද කොතැන වුණත් සුන්දර ලස්සන රමණීය තැනක් බවට පත් කරගන්න පුළුවන්. කදිරවණේ රේවත මහරහතන් වහන්සේගේ චරිතය අපට කියන මේ පාඩම් හොඳින් ඉගෙනගෙන ඒ වගේම භාවනා කරනකොට මේ සප්පාය ධර්ම පංචවිද සප්පායන් අපි හොඳට මතක තියාගමු. ආහාර සප්පාය, උතු සප්පාය, සේනාසන සප්පාය, පුද්ගල සප්පාය, ධම්මකතා සප්පාය කියන සප්පාය ධර්මයන්ගෙන්ද ඔහු සත් වෙලා පුළුවන් තරම් හොඳට කුසලයම හිත තුල දියුණු කරලා අකුසලයේ ප්‍රහාණය කිරීම තුළින් ඒ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්න වෑයම් කරමු. ඒ සඳහා පින්වත් ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා පිටසිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණාන් සංසයෙන් හැමතුතුම නිවන් සුව සැලසේවා Thank you.